නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න සින්නතුනි සින්නතියනි සින්නත් දරුදරියනි අද දවසේදී මේ පින්නත් පිරිස බලාපොරොත්තු වන්නේ නාම රූප කියන්නේ මොනවද ඒ වගේම නාම රූප වලට හේතුව කුමක්ද නාම රූප නිරෝධය කියන්නේ කුමක්ද? ඒ නාම රූප නිරෝධ කරන මාර්ගය මොකක්ද? මෙන්න මේ ආකාරයෙන් නාම රූප කියන දේ මුල් කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන උතුම් ධම්ම මාර්ග තෝරාගන්නයි පටිච්ච සමුප්පාදයට අනුව අද මේ බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි දකින්න ඕනේ නාම රූප කියන වචනේ කියනකොට විවිධාකාරයෙන් මේ නාම රූප විග්‍රහ වෙනවා. හිත නාම කය රූප කියලා එක අවස්ථාවක විග්‍රහ වෙනවා. වේදනා සංඥා සංකාර විඥාන නාම ඒ වගේම සතර මහා භූත රූප සතර භූත රූප සහ ඒවාට අවශ්‍ය නිතුරු සූවිසි උපාදායක උපදීලා අතවිසි රූපයේ රූපයි කියලා මේ ආකාරයෙන් රූප විග්‍රහයක් ලැබෙනවා. හිතයි ඒ වගේම රූප සහ නාම කියන කොටස් විග්‍රහ වෙන ආකාරය. ඒ වගේම යම් කිසි දෙයකට කරුණු නමකට අපි නාම කියනවා. සබාගත නම. ඒ වගේම ඒ නමින් යම් කිසි අතර මහා භූතයෙන් හටගත්ත යම් රූපාකාර වන්නා පුද්ගලත්වයක් නිරුණාද අන්නේ පුද්ගලත්වයේ නැත්නම් ඒක හදා හටගත්ත ඒ කායක රූප කියනවා. නන ගවයක් උඩ රූප කියනවා. දැන් මෙහෙමත් නාම රූප ක්‍රමයක් තියෙනවා. ඒ වගේම නම්‍යතාවය කියන වචනයෙන් පෙන්නනවා නැවෙන සුළු බවක්. යම් රූපාකාරයකට හැඩබලයක් තියෙනවා. හැඩතලයට නැමී තිබෙනවා නම් යමක් ඒකත් නම්‍යතාවයක් නාමයක්. ඒ හැඩතලයට නැමී තිබලා තියෙනතුරු යම් කිසි ශක්තියකින් එසේ පවත්වනතුරු ඒ හැඩ රූපයක් තියෙනවා ඒක අනුකූලව ඒකට රූප කියනවා. මේ තවත් නාම රූප ක්‍රමයක්. මෙබඳු තිබෙනේ නාම රූප කරන එකින් එකට පතුරවා ගත්තොත් අපිට පුළුවන්කමක් ඇති වෙනවා සත්‍යේ සත්‍ය හැටියට තෝරා ගන්නට ධර්මයේ ධර්මයේ හැටියට වටහා ගන්නට. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ සත්‍ය මාර්ගයේ තෝරා ගන්න ආකාරයේ නාම රූප හරියාකාරව වටහාගෙනයි අපි ඒකේ කරගන්න ඕනේ. එහෙනම් කොහොමද අපි නාම රූප වටහා ගන්නේ? නාම රූප තේරුම් අරගන්නේ? විඥාන පත්‍යා නාම රූපං මේක වචනයක් විග්‍රහ කරලා තෝරා ගන්න උන අත්‍යවශ්‍ය දෙයක් විඥාන පත්‍යා නාම රූපං කියලා හදගන්න එක්තරා නාම රූප කොටසක් තියෙනවා සසර ගමන ඇති කරවන්නේ සසර දුක මුල් කරලා ගෙනියන්නේ පවත්වාගෙන යන්නේ අන්නේ නාම රූප මුල් කරගෙනයි එහෙනම් අපි නිරෝධ කරගන්න ඕන නාම රූප මොනවද විඥාන සත්‍යයෙන් හටගන්න නාම රූප වලින් තේරුම අරගන්න ඕනේ. ඒක කරගන්නේ කොහොමද? විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ කියන ක්‍රමති ක්‍රමයේ මුලින්. එන අපි හරියාකාර තේරුම අරගන්න ඕනේ. අන්නේ ක්‍රමයට අනුකූලව නාම රූප නිරෝධ කරගත්තාම අන්නේ විඥාන සත්‍යයෙන් හටගන්නවා කියලා කියන්න පුළුවන් නාම රූප මේ ආකාරයෙන් නිරෝධ කරගත්තොත් අන්නේ හේතුව නිසා අපිට පලායතන ස්පර්ශ වේදනා සංහා උපාදාන භව ජාති ජරා මරණ රෝධ කරගන්න කියාවක් ලැබෙනවා. අන්න ඒකේ පූර්ණ කරගත්තොත් තමයි සුලංකව ලැබෙන්නේ. එවන් වාසාරයෙන් සතර දුකෙන් නිවෙන්න. නැත්නම් මේ බුදුදහම තුළ පෙන් වූ උත්තරීතර වන්නා වූ මාර්ග ඵල අවබෝධය ලබා ගන්නට පුළුවන්කම ලැබෙන ක්‍රමය. එහෙනම් අපි දකින්න ඕනේ මේ නාම රූප වශයෙන් එතන පෙන්වන්නේ මොනවද? විඥානේ නාම රූපයෝ බහගනී මේ පෙන්නපු ක්‍රමයක්. එන ඒවා විඥානය තුළ බහැලා තියෙන දෙයක්. විඥානයකට අතුලක් ගන්න පුළුවන් දෙයක්. ඒ නාම රූප. මෙන්න මේ ටික තෝරා ගන්න ඕනේ. විඥානයකට අතුලක් වෙලා තියෙන විඥානයක් තුළ සකස් වෙන නාම රූප මොනවද කියලා අපි තෝරා ගන්න ඕනේ. එහෙනම් විඥානයේ තුලින් හටගන්න නාම රූප තෝරා ගන්නකොට විඥානය හඳුනා ගන්න ඕනේ. විඥානයේ වෙන නාම රූප හඳුනා ගන්න ඕනේ. දැන් මේක හොඳින් එකින් එක තෝරා ගන්න ඕන දෙයක්. මොකද පටිච්චසමුප්පාදයේ විග්‍රහ කරන අවස්ථාවවලදී මේ සාකාරයෙන් මෙයා විග්‍රහ වෙනවා. පටිච්චසමුප්පාදය කියන්නේ මහා සාගරයක් හා සමානයි කියලා බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා. ඒ තුළට වහින්ට වහින්ට පටිච්චසමුප්පාදයේ විග්‍රහ සහිතයි. ඒ තුළට වහිනකොට තව තවත් දුරට නිවිආකාර පැති ඔස්සේ පටිච්චසමුප්පාද උපාචක්‍ර විද්‍යාමාන වෙනවා. දැන් අපි කොහොමද දැනගන්නේ? විඤ්ඤාණ සත්‍යයෙන් හටගන්න නාම රූප සකස් වෙන හැටි මොන විදිහටද හොයාගන්නේ? මේ නාම රූප මොනවද ඒවා ස්වභාවය කොහොමද කියලා අපි මෙසේක හොයාගන්න ඕනේ. එහෙනම් විඤ්ඤාණය කියන්නේ මොකද්ද? බලාපොරොත්තු සහගත මානසිකත්වයක් මොන කුමක් බලාපොරොත්තු සහගත මානසිකත්වයක්ද? ලෝකයේ බලාපොරොත්තු වෙන මානසිකත්වය. පංචකාම සම්පත්තිය මුල් කරගෙන ලෝක ප්‍රයත්න බලාපොරොත්තු වෙන නිබඳු වන මානසිකත්වයක් තමයි අපි අර කිව්වේ විඥාන කියලා. ඒ විඥා ඒ නිසා ඒ අවස්ථාවල පටිසන්ධි විඥානයටයි සංඛාර පත්‍ය විඥානන් කියන ආදී වශයෙන් සමාසංගල තෝරලා තිබෙනවා. ඒ වගේ උභංග ප්‍රකාශයේ විග්‍රහ කරලා තෝරන තැන්වල ඒ මොහොතේ හටගන්න චතු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන මේ සයාකාරයක් සංකාර සත්‍යයෙන් වල විඥාන හැටියට පෙන්වනවා. එහෙනම් ඒවා මේ ජීවත් වෙලා ඉන්න මේ සෝති කාලය තුල අපි ලබන එක්තරා විඥාන කොටසක්. එහා මේ විඥාන වල ස්වභාවය අපි දැනගන්න කොහොමද දැනගන්නේ? අපි ජීව සංකාර කියන්නේ මොනවද? වටිනා මේ ලෝකයේ ඒ අවස්ථාවන් පංචකාම ආස්වාද ලබා දෙන අවස්ථාවන් ඒවා හරි වටිනවයි කියන මේ හැඟීම ඇති වෙලා එබඳු වටිනවයි කියනා වූ සංඥාවකින් යුක්තව ඒවා පසුපස හඹා යන බලාපොරොත්තු මානසිකත්වය ගොඩනගෙනවා නම් අන්න ඒකටත් අපි විඥාන කියලා පොදු වචනයෙන් කිව්වා. අර හය ආකාරයෙන් දෙන්නතු චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන ආදී වශයෙන් දෙන්නතු ඒවා එකතු වෙලා එයින් හටගන්නා මේ විඥාන එහෙනම් ඒවා ඒවා මොකද්ද වෙන්නේ? නාම රූප සිල් මොනවද? හතර ගමනට හේතු වෙන පටිච්ච සමුප්පාදයේ තියෙනු නාම රූප හැටියට දෙන්නේතුවක්ද? දුකට හේතු වෙන නාම රූප මොනවද? අන්නේ බඳු හටගන්න විඥානයේක බහගන්න නාම රූප. යන්නේ තවත් විශේෂ නාම රූපයක්. කොමින් තෝරා ගන්න ඕන. හිත කියන්නේ නාම, කය කියන්නේ රූප කියලා හිතන තෝරා ගන්න බෑ. නමයි රූපය කියලා තෝරා ගන්න බෑ. ඒලා හොලින් තේරුම් අරගන්න ඕනේ. මේ නාම රූප තෝරා ගන්න ආකාරය. අපි ඒ නිසා දැනගන්න ඕනේ. මැරෙන්න ඉස්සර ගන්න මේ පෙර භවයයි මේ භවයයි මතු භවයයි කියන සම්බන්ධ කරලා තියෙන පයිතහම පාචක ක්‍රමයේ මේ මේක. මේකට කියනවා ප්‍රවෘත්ති විපාක වෙනන ප්‍රවෘත්ති ප්‍රයත්න ගෙනියන. ඒ මොහොතක් මොහොතක් පාසා ක්‍රියාත්මක වෙන පටිච්චසමුප්පාද ක්‍රමයක් තමයි මේ ප්‍රවෘත්ති පටිච්චසමුපාදය කියලා කියන්නේ. ප්‍රතිසංගිය ගැන දෙන ප්‍රතිපරිසංගිය ආදී විග්‍රහ කරලා තියෙන දෙයට වඩා මෙහි වෙනසක් තියෙනවා. එනිසා ජීවිතයේදී පටිච්ච සම්පන්න ක්‍රියාවලියක් සිදු වෙන ආකාරය තමයි මේ ආකාරයෙන් මේ පළමු පෙන්නන්නේ. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන්නේ? අපි ඉස්සෙල්ලාම කිව්වා ආස්වාද මෙන දෙන පංචකාම ආස්වාද වෙන දෙන. යම් කිසි ධර්මයක් කරේ හිතෙන් කයෙන් වචනයෙන් ප්‍රියමනාපයෙන් ඒවා හැසිරෙනකොට අන්නේ හේතු කොටගෙන හට ගන්නවා එකලයක් මොකද්ද වෙන්නේ? බලාපොරොත්තු මානසිකත්වයක්. ඒවා යලි යලි බැරි නැතුව බැරි බව. අපි පොඩි උදාහරණයක් කරන් බලමු. යම් කෙනෙක් බීමක් වීමට බීමට පුරුදු වෙලා හිටු නැති යම් අවුරුදු 25 25ක තරුණයෙක් ඉවදිම යම් යාළුවෝ කට්ටියක් හිතවත් පිරිසක් ඇතුළේ ගියොත් එහෙම ඒ අය ජීවත්වම දැද්දවිලා ඉන්න පිරිසක් නම් මොකද වෙන්නේ? ඒ අයගේ මාධ්‍යයෙන් බොහොම අතවැත්තෙන් හරි මුලදී අර කියන අවස්ථාවකටපත් වෙනවා. අසමැත්තෙන් හරි ඇදගෙන ගියහම උගුරන් දීපන් කියලා හරි පොවනවා. මෙන්න මේ ආකාරයෙන් සකස් වෙනාම මොකද මෙද වෙන්නේ? අන්න ඒ හේතුව නිසා ඔහුට ටිකෙන් ටික එහි ආස්වාදයේ බැඳීමක් හැදීමක් වෙන්න පටන් ගන්නවා. දීපත්තර සත්‍යයේ ආස්වාදයක් ඇති නිසායි. ආස්වාදයක් නැත්නම් ලෝක සත්‍යයන් මේ ලෝකෙ සැටි කරනවා කියලා බුදුරන් වහන්සේ අහනවා. එහෙනම් මොකද වෙන්නේ? අන්න ඒ වගේ බීමත්කමටපත් වෙන්නේ ඒකේ ආස්වාදය තියෙන නිසායි. ඒ ආස්වාදයේ ටික ටික දැනෙන්න පටන් ගත්තාම ඒ ආස්වාදයට ඒ ආස්වාදය මත ගොඩනැගෙන මානසිකත්වයේ ඒ බීමත්කම සමත් වෙමින් ඔහුගේ මනස නැඹුරු කරනවා. අන්න ඉස්සර නැතිලා තියෙන විඥානයක් ඔබට දැන් සම්බන්ධ වුණා. බීමට බඳුන නිසා කියනවා දේ බඳු මේ මහා දැනුම දැන් නොදී ඉඳ බෑ කියන තත්ත්වෙට මනසපත් වුණා නම් මොකද්ද සිද්ධ වෙන්නේ? දේවදු විඥානය පහළ වුණා. ඉතලා හිත දුණා. හිත දුණාට නොදී ඉඳ බැරි හිතක් දැන් තියෙනවා. මත්යන් පානේ නොකර ඉඳ බැරි හිතක්. හරි අමාරු එහෙම වුණොත් නොකර ඉඳ වුණොත්. මානසිකත්වයේ වද වෙනවා. මෙන්න මේ විලාවට ඒ විඥානයේ බහ ගන්නවා කියලා ඉතලා බහගෙන තිබිලා මත්පැන් හාලා කොහෙ තිබුණත් තමක් නැහැ ඉතර. මත්පැන් මොන જાතිය මොන જાතිය වර්ග තිබුණත් තමක් නැහැ. මත්පැන් බොන යාළුවෝ කොහෙ යාළුවෝ හැටියට කොහෙ කොහෙ කියත් තමාට මත්පැන් වීමත් හා ඒ යාළුවෝත් හා සම්බන්ධයක් තිබුණේ නැහැ. මත්පැන් වර්ග පිළිබඳ කිසිම සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. නමුත් දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඒ සියල්ලම මනසට බැහැගෙන. දැන් මේ જાතියේ ස්ථාන, ඒවා හැද ආකාර, විම වර්ගවල හැටි ඒවා අසස්වභාව ඒ වගේම ඒවට ගැළපෙන විදිහේ පරිසර මේවා අක්කම රූපාකාරයන් දැහැගෙන මනසේ ඒ ස්වභාවයට නම්‍යතාවයක් දක්වන ස්වභාවයක් මනස අරගෙන මෙන්න විඥාණයට බහපු නාම රූප මෙන්න මේ ආකාරයෙන් විඥානයේ නාම රූපේ වැයගන්නේ එකක් වෙන්න පුළුවන් යන සාරින් කායික දේවල් ගැන දේශ සහගත දේවල් ගැන මෝහ සහගත දේවල් ගැන ලෝක සත්‍යය මේ බැලෙන ස්වභාවයන් කියේවා ගැන දකින්න ඕන. හරි වටිනා දෙයක් ලෝකයේ පැවැත්ම තුළ ආස්වාදය හරි වටිනවා කියන දෘෂ්ටියෙන් නම් මේ දැස්සේ. අවිද්‍යාව සහගත වන්නා වූ දෙයක් පහළ වුණා. එහෙනම් එවඳු වන්නා වූ බහගන්න නාම රූප අවිද්‍යාව සහගතයි. මෙන්න මේ අවිද්‍යාව සහගත නාම රූප තමයි විඥාන පත්‍ය නාම රූපං කියන පරිත්‍යාග උපාදී සසර දුකට හේතු වෙන නාම රූපය. ඔයින් තේරුම් අරගන්න ඕනේ. ගත නාම හිත රූප කියලා හැම තිබුණොත් එහෙම. අරිහතුන් වහන්සේට තිරුණම් පාන මොහොතේ නුර ගතයි හිතයි තියෙනවා. හැබැයි මේ නාම රූප අරිහත් ඵලයට පත් වෙනකොටම නිරෝධක විදුලිය. එනම් මොකද වෙන්නේ? ඕවා වැඩක් නෑ අසාරය හරයක් නෑ කියලා යම් කිසි දවසක අවබෝධ වුණා නම්, වැටුණා නම් ඊට පස්සේ කාලායම තියෙන තේ හිතේ වැටෙන්නේ නැහැ. ඒ ආලෝකයන්ගේ ජීව වර්ගයන් හිතේ ඉන්නේ නැහැ. ඒ ආදී සෑම සියල්ලම නිදහස් වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මේ ආකාරයෙන් නාම රූපයන්ගෙන් නිදහස් වුණාම අන්නේ බුද්ධයාගේ විඤ්ඤාණ කියන අවස්ථාවල් ඉවරයි නාම රූප නිරෝධ වෙන්නේ. ඔකද අවිද්‍යාව නිරෝධයි. පටිනාය කියන බලාපොරොත්තු ඇතිවෙලිය අසාරණියවත් පිළිබඳව. අන්නේ වගේ අවස්ථාවලපත් වෙලා මේ මේ බලාපොරොත්තු වෙන ලෝක ආස්වාදයන් පිළිබඳ වැඩ පිළිවෙලවල් වැඩකට නෑ අසාර දේවල් කියලා යථාභෝධයෙන් දකිනකොට නිබඳු දේ නිකන්ත කියන්ත කරන්ත කියන බලාපොරොත්තු අත්හැරලා ගියාම අන්න ඒ පිළිබඳ බලාපොරොත්තු මානසිකත්වයේ අතුරුදහන් වෙනවා ආරම්මන විඥානන ලක්ෂණ චිත්තන් කියන විවිධාකාර අරමුණු දකින්න ලක්ෂණය දැනගන්න ලක්ෂණය නම් ඉතිරි වෙනවා ඒකට නෙමෙයි කියේ නාම රූප කියලා අන්න අර කියන මුලාකාරකට මානසිකත්වයේ ලෝකයේ බලාපොරොත්තු වෙලා දැනෙන හැදෙන හිතක බහ ගන්නා වූ යම් කිසි ආකාර අදහසක්ද රූපාකාරයක්ද නන්දේතාවයෙන් නැද්ද මෙන්න මේවා තමයි සසර ගමනට හේතු වෙන පටිච්චසමුප්පාදයෙන් ඉවත් කරලා ගන්න කිව්ව අවිද්‍යාවෙන් හටගන්න හැටියට පෙන්නලා අත්තර ගමනට කිව්ව නාම රූපය. මොනින් තෝරාගත්තා නම් අර්ථ පුළුවා වෙනවා. මොන නාම රූපද මේ කියන්නේ? ඒ නාම රූප වලට හේතුව කුමක්ද? දැන් මේ නාම රූප නිරෝධ කරන්න මොකද කරන්න ඕනේ? අපි මේකත් දකින්න ඕනේ. නාම රූප නිරෝධ කරනවා කියලා කියනකොට ගතහිතය නිරෝධ කරනවා කියන එක නෙමෙයි ඔතන කිව්වේ. අවිද්‍යාව සහගතව පංචකම ආස්වාදයේ හරි වටිනවා කියලා හිතලා අන්නේ වටිනාකම හිතට අරගෙන ගත්තේ ඒ අදහසින් අරගත්තේ යම්කිසි ආකාර ඒ අදහස් මාලාවක් නිසා ඇතිකරගත මානසිකත්වයක් ඇද්ද අන්නේ මානසිකත්වයේ තුල ගහගන්න යම් නාම රූපයක් ඇද්ද මෙන්න මේක දුරු කරගත්තා නම් එදාටයි නාම රූප නිරෝධ වෙන්නේ ඒකයි නිවාස වෙන්නේ නිවන් දකින්නේ අන්න නිවන් දැකීමට දුරු කරේක නාම රූප ගතයි කියන්නේ ඔන්නේ කියන අවිද්‍යාවෙන් උදාව නිසා ලෝකේ පණිතකාම ආස්වාදයේ වදිනවා කියන තැන නොනිකරගෙන ඒවා ලබා ගැනීමට කරන්න බලාපොරොත්තු වෙන වැඩ පිළිවෙලක් නිසා අතරට මානසිකත්වයේ කියන බෑදන්නේ යම් කිසි අදහසක්ද ඔන්න ඒකෙන් කියන නාම රූපයන් විනෝද කළ යුත්තේ ඒවයි දුක දෙන්නේ එහෙනම් මෙන්න මේක හොඳින් තේරුම් අරගත්තාට අපි දකිනවා එවන් වන්නා වූ අදහස මනසේට ඉන්නේ නැත්නම් මනස කරදර කරන්නේ නැත්නම් මනස නිවි අරගන්නේ නැහැ මනස නිවෙනවා සැනසෙනවා අසංකේයයි මෙන්න මේ අකණ්ඩ සමාධිය තේවත් ආර්ය සමාධියට හේතු වෙනවා ওই නාම රූප දැහැගත්තේ නැත්නම් එහෙනම් මෙතෙක්ල් දැහැගත්තේ අවිද්‍යාවක් මුල් කරගෙන නම් යම් මොහොතක අවිද්‍යාව දුරු වුණාද ඒ මොහොතේ පටන් එබඳු නාම රූප මනසට වහින්නේ මනස නිදහස් වෙනවා චිත්ත බවට පත් වෙනකන් නිදහස් වෙලා කියලා චිත්ත කියන අවස්ථාවට පත් වෙනවා ප්‍රබස්සන විගම්මිත වේ චිත්තන් කියන අවස්ථාවට එදාට කියන ආධිහත්යටපත් වෙනවා එහෙනම් හොඳින් තේරුම් අරගන්න ඕනේ මෙන්න මේ නාම රූප තේරුම් අරගෙන ඒ නාම රූප වලට හේතුව මොකද්ද? අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව දකින්න නැතුව, අසාර බව දැකෙන්නේ නැතුව, ඒවා පසුබව හඹායාම බව දැකනනම් අන්යෙන් නොදකින්න බව තමයි මේ ආස්වාදයන් වටිනවා කියන්නේ හේතුව. ඒකේ දැක්කනම් මොකද වෙන්නේ වටිනා කියලා නැති වෙලා යනවා. අන්නේ නම් අපිට මාර්ගය මොකද්ද? මේ නාම රූපයන්ගේ ආදීනව මෙහි කරන්න ඕනේ. ඒවැ අත්හැරීම් වලින් නිදී යන්නේ, ඒ චන්දරාගයේ නිදහසින් ලැබෙන ආනිසංස ලබින්න ඕනේ. මෙන්න මේ ප්‍රේමය තමයි අනුගමනය කරපුවාම ආර්ය මාර්ගයේ වඩපත් වෙන්නේ නාම රූපේ දැකලා නාම රූප වලට හේතුව දැකලා නාම රූප නිරෝධ කරනාම ලබන නිවන දැකලා ඒ සඳහා අනුගමනය කරපු මාර්ගයේ තේරුම් බරගත්තා නම් දැන් අපි දකින්න ඕනේ අපේ මනස සුදුර බහින නාම රූප මොනවද? නිදහස් මනසක් තියෙනවද? නිදාකාර රාග මේක මොහොතාගත ඇස පිනවන කන පිනවන දිව පිනවන නාසය පිනවන කය පිනවන ඒ වගේම මල පිනවන මේ ආදී ඉන්ද්‍රයන් හයක් පිනවන්ත. ඒ වගේ ආස්වාදයේ බලාගෙන අපි මොනවද අතුරු කරන්නේ? මොනවද ඒව හිතන්නේ? මොන රූප සතහන් ස්වභාවයන්ද මනසට ගන්නෙ? මොන විදිහේ ක්‍රියා සමා ක්‍රියාවක් සමග බැඳිලා සෙවණු ආකාරයෙන් මේ බැඳෙන හැදෙන වැඩි බලාපොරොත්තු වෙන්නේ කියලා. මෙන්න මේ ආකාරයෙන් කර්ම තේරුම් ගත්තාම අපිට පැහැදිලිව පේන්න පටන් ගන්නවා. මෙන්න මේ ආකාර වන්නාගේ ස්වභාවයට බැඳෙන්නේ මේවාට වෙන්නේ මේ චන්දරාගය නිසායි. අවිද්‍යාව නිසා ගොඩනගෙන්නා වූ තෘෂ්ණාව නිසායි. මේ Tamanටම තේරෙන්න පටන් ගන්නවා දෙබඳු වන්නා වූ සංකතාම ආස්වාදයෙන් ගැනීමේ ස්වභාවය නිසායි. අන්නේ හේතුව නිසායි මේ නාම රූපය යලි යලි ගොඩනගෙන්නේ. එහෙනම් මේ යලි යලි ගොඩනැගීම නතර වෙන්න නම් කවදා හරි මේ ඇත්ත ඇති ආකාරයෙන් දැකලා අසාර වන්නා වූ වේද කර දෙන්නා වූ වැඩ පිළිවෙල කිසිම හරයක් නැතුව මෙල්ලා හිස් හතින් ඉවත් කරන වැඩ පිළිවෙල මට වැඩක් නෑ සස අනන්ත සංසාරේ පටන් ආවේ ඔය කියලා සනසිල්ල හොයාගෙන ඔය නාම රූප අතුරු කරලා මම ලැබුව සනසිල්ලක් මෙච්චරකල් නැති බව අත්දකින්නවා එහෙනම් මම දැනුත් නැති බව අත්දකින්නවා එහෙනම් මටත් මේක ඇති බව නිගමනය කරන්න පුළුවන් මෙන්න මේකේ තේරුම් ගත්තාට අතීත අනාගත වර්තමාන කියන තුන් කල්හි නාම රූප සමග යම් සම්බන්ධතාවයක් ගොඩ නැගී සිටිනා දෙහි චන්දරාගය ඉවරයි ගොඩ නැගෙනවා දෙහි චන්දරාගය ඉවරයි මට මොන ගන්න ඉන්න බලාපොරොත්තු චන්දරාගය ඉවරයි මෙන්න මේක විරුණාදාට කියනවා නාම රූප නිරෝධ වුණා. අද නාම රූප නිරෝධ වුණා නම් මොකද්ද වෙන්නේ? නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ. ආයතන හයක් නිරෝධ වෙනවා. එහෙනම් ස්පර්ශ නිරෝධයි වේදනා සංහා උපාදාන භව යාති ජරා මරණ නිරෝධයි. ශෝක පරිදේ දුක් තමාස පායවන්න මුල ඉවරයි. මේ ආකාරයෙන් නිවන් දැකීමතුලින් සතර ගම දුරු කරලා දුකින් නිදහස් වෙනවා කියන සත්‍යයටපත් වෙනවා. ඔය ආකාරයෙන් නාම රූප නිරෝධ කළොත් එහෙනම් නිරෝධ කරන මාර්ගය මොකද්ද? මේ නාම රූපයන්ගේ ආධිනව විතර මෙහෙ කරන්න ඕනේ. මේ නාම රූපයන්ගේ නිදහස වීමද ලබන ආනිසංසය විතර මෙහෙ කරන්න ඕනේ. මෙන්න මේ ආකාරයේ හරි ආකාර මෙහෙ කරගීමකට පුළුවන්කම ලැබෙනවා. ආර්ය මාර්ගය අනුගමනය කරලා නිවන් අවබෝධ කරගන්න. එහෙනම් නාම රූප යථාර්ථයෙන් දැකලා නාම රූප සහ නාම රූප වලට හේතුව නාම රූප නිරෝධේ නාම රූප නිරෝධ මාර්ගයේ තියෙන මේ චතුරාර්ය සත්‍යයේ නාම රූප තුලින් දැකලා නිරෝධක වෙන්න නිවන් දකින්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඔය ආකාරයෙන් තේරුම් ගත්තොත්. දැන් අපි තේරුම් ගන්න ඕනේ. ඒක එවඳු වන්නාවේ නාම රූප දැකලා ඒ නාම රූපයන්ගේ නිදහස් වෙන ආකාරයේ මේකේ තේරුම් අරගත්තා නම් අපිට පුළුවන්කම ලැබෙනවා. තම තමන්ම අධ්‍යකලා දේවය තේරුම් ගන්නට. සමාධියේ මනස නාම රූපයන්ගේ නිදහස්ද? කෙතෙක් නාම රූපයට බලිනවද? ඒ කෙබඳු කෙබඳු ඒවාද? එහෙනම් මට අයින් කරන්න තියෙන මොනවද? ඉතිරිලා තියෙන්නේ මෙන්න මේ බලන නාම රූප වලට හේතුව. මේ ආකාරයෙන් අපි තේරුම් අරගෙන කටයුතු කරන්න අපිට පුළුවන්කම ලැබෙනවා. නාම රූපයේ කියන එක නිරෝධ කරගන්න. එහෙනම් තම තමන් විසින්ම අධ්‍යකලා තම තමන් විසින්ම තේරුම් අරගෙන සමාතකයේ තේ සමාව වටහාගෙන ඒකේ නිදන මාර්ගයේ තේරුම් අරගෙන අන්නේදී අත්‍යන්න මාර්ගය සිවරනම් මෙන්න මේකට කියනවා කෙනෙක්ගේ අහන්න බලන්න දහම් ගුරුවරයා වශයෙන් මේ පරිත්‍යාසෝපාදයේ තේරුම් අරගෙන ඒ පිළි යථාභෝධයෙන් නිවන් අවබෝධ කරගන්නවා කියන්නේ. එහෙනම් හොඳින් තේරුම් අරගන්න ඕනේ. මේ කියන්නේ දහම් ගුරුවරයෙක් ගැනයි. මේ නාම රූප පිළිබඳව මේ නාම රූප වල හටගන්න හැටි මේ නාම රූප වලට හේතුව මේ නාම රූප නිරෝධය මේ නාම රූප නිරෝධ මාර්ගය කියලා සමාධියේ නුවණට වැටෙන්න පටන් ගත්තා නම් ඒ ඥානය පහළ වුණා නම් අන්න එදාට කියනවා මේක පටිච්ච සමුප්පාදයේ පිළිබඳ දැකිය යුතු 44ක් ඥාන කියනවා. මේ 44ක් ඥාන වලින් පටිච්ච සමුප්පාදයේ තේරුම් ගත්ත කෙනෙකුට නිවන් දකින්න තවත් දිනුවරේ ඕනේ කාගේවත් අවවාද අනුශාසනා ඕනෙත් නැහැ. Tamante දකින්න ගුරුවරයාම නිවන අවබෝධ කරගන්නට ඇති. නිවන් දැකීමේ කාර්ය සිද්ධ කරගන්න පූර්ණ කරගන්න ඇති කියලා. අන්නේ බඳු වන්නා වූ 44ක් ඥාන වලින් ඥාන හතරක් තමයි නාම රූප කියන්නේ මොනවද කියලා දකින්නේ ඥානෙ. නාම රූප හටගන්නේ හේතුව දකින්නේ ඥානෙ. නාම රූප නිරෝධය දකින්නේ ඥානෙ. නාම රූප නිරෝධ මාර්ගය දකින්නේ ඥානෙ. මෙන්න මේ කියන කාරණා හතර තේරුම් අරගත්තා නම් චතුරාර්ය සත්‍යයේ තියෙන දකින්නේ ඥාන හතරක් දැනගන්නවා නාම රූප මුල් කරගෙන. දැන් අපි හරියට මෙන්න මේක තේරුම් අරගත්තා නම් අපිට පුළුවන්කමක් ලැබෙනවා මේ නාම රූප මුල් කරගෙන උතුම් නිවන් සාක්ෂාත් කරගෙන තවස ධර්මයේ රැඳින්ද එන අපි හේතු විතරවන්නා සේසන් ධර්ම සත්‍යයේ නාම රූප දෙන්නේ මෙසේ තේරුම් බලන යථාර්ථයෙන් දැනගෙන අනුගමනය කරලා මේ අවිද්‍යාවෙන් හටගන්න නාම රූපයන් අත්හැරීම මේ නිවි කෙලවර කරගෙන නිවන් සාක්ෂාත් කර ගැනීමක් ඇද්ද ඒ විතරිත නිවන අපට මෙන්න සියලු ලෝක සත්‍යයෙන් ලැබේවා කියලා අනිස්ථාන කරගන්නට සෑම සිල්මිනා දෙයකටත් වේවා